බොහෝ ගන්සාවලංශ ඊළඟට අහලා තියෙනවා කාමච්ඡන්දයක් ඇති වූ පසු ඒ හඳුනා ගැනීමට හැකිය. ඊට පසුව කළ යුත්තේ කුමක්ද? ඊට පසුව ඉතින් කරන්න ඕන දේ තමයි ඒ කාමච්ඡන්දය හටගත්තේ කොහොමද? ඒකේ හේතු ප්‍රත්‍ය මොනවාද? ඊට පස්සේ ඒ හේතු ප්‍රත්‍ය වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කල යුත්තේ කුමක්ද? කියලා විමසලා බලලා අර චතුරාර්ය සත්‍ය ක්‍රමයට අපි ක්‍රියාත්මක වෙන එකයි. දැන් ප්‍රශ්නේ තමයි කාමච්ඡන්දය. ඊට පස්සේ හේතු මොනවද? ප්‍රත්‍ය මොනවද? ඊට පස්සේ හේතු වෙනස් කර ඒක ඒක වෙනස් කළොත් කාමච්ඡන්දය දුරු වෙනවා. ඒ වෙනස් කරන්න මොකද්ද මම කරන්න ඕන? දැන් මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? කොහොමද හේතුව වෙනස් කරන්නේ? ඒ සඳහා ක්‍රියාත්මක වෙන ඒ සඳහා සතිය යොදා ගන්න පුළුවන් ප්‍රඥාව යොදා ගන්න පුළුවන් සද්ධාව යොදා ගන්න පුළුවන් වීරය යොදා ගන්න පුළුවන් අදිෂ්ඨානය යොදා ගන්න පුළුවන් සමත ක්‍රමයේ හැටියට අපිට වෙන මනෝභාවයකට මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදර්ශනා ක්‍රමයේ හැටියට ඒක දිහාම බලලා අර විදිහට ගැඹුරට ගැඹුරට හේතුත්පත් වෙලා වෙනස් කරන්න පුළුවන්. එක්ක සමත ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. අපි දුර්වල ඒ කියන්නේ ඒ කාමච්ඡන්දේ මතුවෙන්නේ යම් අරමුණකින්ද ඒ අරමුණ යට කරලා යම්කිසි අසුභාරම්මණයක් පටික්කුලාරම්මණයක් මතු කරගන්න. ඒක තමයි සමතකරණ. විදර්ශනා ක්‍රමය තමයි ඒ කාමච්ඡන්දේ දිහාම බලලා ඒකේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා මට කරන්න පුළුවන් මොකද්ද කියලා දැනට පුළුවන් උපරිම ශක්තිය යොදවලා එක්කෝ ඒ සම්බන්ධව ක්‍රියාත්මක. එතනදී ඉතින් අපිට ප්‍රධාන සාධක තුනක් අවශ්‍යයි ආතාපි සම්පජානෝ සතිමා සිහිය තියෙන්නට ඕන විමසිලිමත් ප්‍රඥාව තියෙන්න ඕන මේක හේතු ප්‍රත්‍ය හඳුනා ගන්න වීර්ය තියෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඒවත් එක්කලා තමයි ක්‍රියාත්මක විය යුත්තේ